ගරු ස්වාමීන් වහන්සේ විභව තණ්හාව වැඩියෙන් තියෙන කෙනෙකුට ඒ සමග හටගන්නා ද්වේෂය අඩු කර ගැනීමට තියෙන ප්‍රැක්ටිකල් උපදෙස් මොනවාද? කරුණාවෙන් පහදා දෙන්න. අඳුරගන්න එක. මම මේ වැඩ කරන්නේ මම දේවල් අපි කරන්නේ මේ යුතුයකම් කියලා තද ද්වේෂයකින්. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන කියලා ඒක නිකන් මේ තමන්ම පටවගෙන ඊට පස්සේ දරුවා දඩමීම කරගෙන ඩියුටිස් කරගන්නවා. ඒ පොලියන්න පොතේ තියලා තියෙනවා පොලියන්නගේ පුංචම්ම මේ යාව ගෙන්න ගත්තට පස්සේ පොලියන්න ඇවිල්ලා හක් කරලා කිස් කරනවා. ඒකිනු පැත්තකට ඉන්නේ ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මේ ඉත වැඩ ගන්න කෙල්ලද කොහොමද ඇහුණා ඇයි නෝන මහත්තයා එහෙම කරන්නේ පොඩි දරුවෙක් නෑ එයා ගෙන්න ගත්තේ මම ඩියුටියට අනුකම්පාවයි චේතනෙ ඉතින් ඒක ඒ වගේ අපි හුඟක් වැඩ කරන්නේ දඩමීම කරගන්න එයාට ඒ කිරුවේ නැත්තම් හොඳ නැති වෙනවා කියලා ඒ තත්ත ද්වේෂයෙන් වැඩේ යන්නේ. ඒක මුලත් කැතයි මැදත් කැතයි අගත් කැතයි. ඉතින් ඒ නිසා හුඟක් කරලාට තමයි බලන්නේ ප්‍රයෝජනෙ සලකන වැඩේ වෙන්නේ. ඒකට භවතන් අවිභවතන් වෙනම අඩුයි friend in need friend indeed කියලා කියනවා. අවශ්‍යතාවය කවුරු හරි ආවා පුළුවන් දේ කරුවා ඉවරයි. එහෙනම් මෙයාට කරන්න ඕනේ කියලා කවුරු හරි බාරගත්තා නම් ඒක ඉතින් අර එපා ආයෙත් හොදි බෙතන කතාව තමයි තියෙන්නේ. ඒකේ ලබන කෙනාටත් තේරෙනවා මේකේ කිසිම හාට් එක නැහැ කියලා. හැඟීමකින් නෙවෙයි කරන්නේ කරනවා. ඉතින් ඒකෙදි හරි හතරස්සේ වැඩ. ඒක තමයි ওই પરම්පරාවට යන වැඩ. නැත්නම් ගුරුකුල වලින් යන වැඩ. ඉතින් මේ වෙලාවට හැම වෙලාව අපි මේ අවශ්‍යතාවය අනුව කරන ප්‍රයෝජන සලකලා කරන දේවල් හුඟක් අඩුයි. ඒ නිසා තමන් කවුණක් හරි වැඩක් කරනකොට ඒකට එන මොටිවේෂන් එකක් එනවනේ. මේ මොටිවේෂන් එක බලන්න මේ බැඳීම නිසා නම් මම මේක කරන්නේ. ඒක මේ ඉසරදයක්. ඒක ඒක බරක්. ඒක ඉතින් විභව තණ්හාව තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක ඉවරණයි කියලා ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් එන්නේ නැහැ. මල වාන්තු මඩ වාතේ වැඩ ඉවර කරපුවා කියන එක විතරයි තියෙන්නේ. එවනේ කවුරු අවශ්‍යතාවයට වැඩ කරනකොට ආරාධනාවට වැඩ කරනකොට මේ මනුස්සයා ඒ වෙලාවටම තුණා ආරාධනාව මතුණා වැඩේ කරා ඉවරයි. ඒක හරි අමාරුයි මේ යුතුයකම් ගොඩාක් තියෙදි মালටි ටාස්කින් තියෙන වෙලාවක විභව තණ්හාවෙන් ගැලවිලා කටයුතු කරන්න মালටි ටාස්කින් කියන වචනේම විභව තණ්හාව. තමන් මේ අහා කියන කුණු කන්දල් ඔළුවට පටලවාගෙන ඊට පස්සේ කරගන්නත් බැරුව ඉතින් අහසටත් බයිනවා ආණ්ඩුවටත් බයිනවා බොස්ටත් බයිනවා ගෙදර මිනිස්සුත් එක්කත් කණ්ඩු ඒ ඒ মালටි ටාස්කින් කියලා කියන්නේම බැරි බර ඊට පස්සේ මේ මනුස්සයාගේ ජීවිතෙත් අපල විශ් කරපු උක්දණ්ඩක් වගේ තමයි ඩ්‍රයි ගණ්ඩ දෙයක් නැහැ කිසි කෙනෙකුට ඒ ජීවිතය වල ගන්න ආදර්ශකුත් නැහැ ඇත්තම ජීවත් වෙනවත් නෙමේ වරවතල වැඩ ඇති සිර දඬුවම් වලට විඳිනවා වගේ. মালටි ටාස්කිනේ ඕන එකක් කරත හැකි. මේ අවශ්‍යතාවය වෙනුවට කටයුතු කරන්න කියන එකට মালටි ටාස්කින් කියන්නේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ. එන ඕන එකක් කරනවා කිසි දෙයකට බැඳිලා නැහැ කිසි දෙයකින් සතුටට ගන්නෙත් නැහැ කිසි දෙයක් පෙරදුනා කියලා පටලව ගන්නෙත් නැහැ. හැබැයි එන ඕන දෙයකට ලෑස්ති. ඒක තමයි බුදු ජානනාථ කියන්නේ වඩා ගන්නයි කියලා. හැම හැකියාවක්ම තියාගන්න හැබැයි කිසි කයක් පෙන්වන්න යන්න එපා. ඒ වගේම මම මේ කිරුවේ නැහැ කියලා යමක් තමන්ගේ වෙන්න ඕන නම් තමන් දාසෙක් වාලෙක් බද්බලෙක් ඉන්නේ මට ඕන නම් මම කරනවා නැත්තම් නිකන් ඉන්නවා කියනවනේ වැසිකිලි සුද්ධ කරත් කාන සුද්ධ කරත් ඊමණට රජෙක් වගේ වැඩ කරනවා ඉතින් ඒක දැන් අද අපිට හරි අමාරු අඩුයි මේ වගේ ප්‍රධාන මේ නගරවල ජීවත් වෙනකොට ඒගොම ලොකු පද්ධතිවල ජීවත් වෙනකොට මනුස්සයා නිකම්ම නිකන් කොප්පිල් එකේ කොග් එකක් විතරයි මැෂින් එක කරගෙනට ඔය කොග්ගේ කදින එකයි තියෙන්නේ නැත්නම් කොග්ගේ කඩලා යනවා. එදින් ගියාට පස්සේ හරි ඩ්‍රයි. ඉතින් මේ මිනිස්සු ඒ ජීවිත දිහා බලනකොට අර බැටරි සිස්ටම් එක හදන කුකුල් කූඩු ඇතුළේ කුකුල් පැටියෙක් වගේ තමයි. දවස් 45 පාර කන්න දෙනවා කාලේ උනසුදේ මරනවා ඊගා ටිගා බැච් එක දානවා කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා කක්ක කරන්නක් තියෙනවා හැබැයි වටපිට යන්න බෑ. කුකුලගේ සයිස් එකට තමයි කෝඩුව තියෙන්නේ. ඉතින් මේ වගේ රටක හැදෙනවා කියන්නේ බැටරි සිස්ටම් එකට හදන කුකුල් පැටව වගේ. ඒකත් අර බ්‍රොයිලර් ටයිප් එක. මිත්‍රලට හදන එක නෙවෙයි. බ්‍රොයිලර් ටයිප් එක හැදුවා. ඒ මාස්ටර්න ගියා කැපුවා. ඊගාසිට එක ආවා කැපුවා. ඉතින් ඕක තමයි ඔය අන්තිමට ඕගනයිස් වෙච්ච ලයිෆ් එකට යන්නේ. උතෙන්ට තමයි. ඉතින් අරක ඒක fully organized. අනෙක් පැත්ත fully disorganized. එනිසා ජපන කියලා තිනවා they should have a certain amount of loveliness in the life otherwise no life කියලා. පොඩි mistakes එකක් තියෙනවා. පොඩි අත්තරදි ටිකක් තියෙන ඒක තමයි මනුස්සකම තියෙන්නේ. ඉතින් මේ විභව තණ්හාවෙන් වැඩ කරනකොට ගොඩාක් වැඩ කරනවා. හැම ඩියුටි එකම සම්පූර්ණ වෙලා හැබැයි Tamanට කිසිම සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. ඔක්කොම කවුරු හරි ගන් පොයින්ට් එකේ තියාන වැඩ කරනවා. ඒ වෙනුවට මානව දායම් වැඩ කරන මනුස්සයද කිසි කෙනෙක් නැහැ ජෙන්ඩර් එක හදන්න. ඉදිරිපත් වෙන දේ කරනවා. කෙරුවේ නැහැ කියලා කනගාටුවකුත් නැහැ, කෙරුවයි කියලා අටලු ආඩම්බරයකුත් නැහැ. මේ ජීවත් වෙන මේ අපේ එකිනෙකා අදා වේදා ගන්න ඕනේ කියන කතාව. ඒ නිසා මේ ඒ විභව තණ්හාව ඩෙත් ඉන්ස්ටින්ක් කියලා තමයි ඒක වෙස්ටර්න් සයිකොලොජි එකේ පෙන්ලා තියෙන එක අඳුනාගත්තොත් අපි වැඩක් කරන්න එන අර්ජ් එක බලන්න. මොටිවේෂන් එක, පොලිෂන් එක, විල් එක. ඒක හොබි එකක්ද එහෙම නැත්නම් ටාස්ක් ෆෝස් එකක්ද නැත්නම් කාගාරි කමාන්ඩ් එකක්ද නැත්නම් තමන් විසින් හදාගත්ත කමාන්ඩ් එකක්ද මේ හැම එකකදීම තියෙන දාශභාවයක් හරි අප්සෙට් එකක් තුනයි කාර්ය ජොබ් එකක් කරනවා කියන්නේ ධම්මිකහමස පටන් ගන්නකොට කිව්වා ජොබ් එකක් කරන්න යන්න එපා ජොබ් එක නැති ඉන්න බෑනේ ඉතින් සල්ලි නැහනේ ඉතින් ඒ වුණාට කිව්වා කරන්න ගිය ගමන් එකක් කිව්වම බානේ මුගක් දක්ෂ වෙයි ඊට පස්සේ ඇඩික් වෙන ජොබ් එකට වර්කහොලික් වෙනවා. අනිත් එක මේ මාව සාමාන්‍යයෙන් යට කරලා තියන්න පුළුවන් මිනිහෙක්. ගිය ගමන් කොතන හරි මොනවාරි රැකට් එකක් ගහම උඩට යනවා. තන්නේ මැකෙවිලි. කොහෙ ගියත් එච්චරයි. ඒ නිසා ඒතරන ජොබ් එකට ගියාට පස්සේ හරිම අමාරු දෙයක් තමයි මට මේ ෂෙඩියුල් එකට වැඩ කරන එක. නැත්නම් කාට හරි කවුරු ට්‍රේන් කරනක මට බෑ. මට ඕනේ මට තේරෙන්නේ නැහැ මං කියන්නේ වැඩේ තියෙනවා මට තේරෙනවා මං කරනවා. ඒක නිසා මේ පැහැදිලිව මේ නිසා පුද්ගලිකව හිතලම ගාන්මන්ට් ඩිපාර්ට්මන්ට් එකට ගියේ නැහැ. ප්‍රයිවට් සෙක්ටර් එකට ගියා. ඒතර මට වඩා ඉඩ තියෙනවා. මොකද අත තිබ්බට පස්සේ මාව සූපු කරන්න පුළුවන් සූපු කරනවා මගේ මැනේජින් ඩිරෙක්ටර්. ඒ තරම්ම වැඩ. ඉතින් වරින් වර ඇවිල්ලා මගේ දිහා බලන ඉඳලා මේසි හරස් කරන්න නැතුව කෙලිම අතරස්ස තියන්න බැරිද කියලා අහනවා. මම කරුණාකරලා මගෙන් වැන්න ඕන නම් ඵලයන්. මේ තමයි මගේ වැඩ. ඉතින් හරි බයයි අද තියන්නත් මොකද ඒ මගේ මේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි. හැබැයි ඌට ඕන තාලට වැඩ යන්නේ. ඉතින් ඒක නිසා මම හරිම අන්සෝෂල් මිනිහෙක්. මොනම සිස්ටම් එකකටත් මම ෆිට කරනවා. මට ලොකු සාන්ති කියපුවා දැන් තමයි මට හරියට සතුටු හිතුනේ. ශාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. මහානක මැර වෙන මොන ජොබ් එකේ කරන්න ගියත් මම අලුගෝසුවක් වෙනවා. විපස්සනා වල මොන දේ කරන්න ගියත් fully utter mistake එකක් utter failure එකක් වුණා. ඉතින් මේ වගේ දෙයක් නොතිබුණා නම් මහානකමක් නොතිබුණා නම් විපස්සනාවක් නොතිබුණා මම කෝට ප්ලග් කරන්න පුළුවන් මිනිහද කියලා මට හිතා ගන්න. ෆිට වෙන්නේම නැහැ. ඒ දවස්වල තිබුණා අගේ විභව තණ්හාවට හොඳට තේරිලා තිබුණා. අධ්‍යාපනයත් එක්ක බුදුම තරහක් තියෙනවා මයිට් එක. ඕගනයිසේෂන් සිස්ටම්ස් එක දුම තරහක් තියෙනවා. ඒවත් එක්ක මට පේන තියෙන්නේ මගේ ජීවිතේ සාරේ උරා ගන්න මගේ ජීවිතේ ජීවත් කරන්න පුළුවන් ගතිය උරා ගන්න මාරයෝ. බූවල්ලු. මම මේකට යට වෙන්න කැමති නැහැ කියලා. ඒක පැත්තෙන් කියනවා නෑ මුන්ගේ පදේ ගහලා මුන්ට ගහන්නත් ඕනේ මේකෙම කියලා. ඒ උන් ගහන ආපුදෙම ගහලා ගහන්නත් ඕනේ කියලා. ඒ පැවිදි වුණාට පස්සේ තමයි මේ දෙමිට අයින් වෙන පැත්ත උගත් එක රණ්ඩු කරන්න යන්න හොඳ නෑ. උග දෙනකොට ඒකේ සේවයක් වෙනවා. මම මොකටද ඔකට ගැටෙන්නේ? මේ පද්ධතිය කැමති කෙනෙක් ගියාමයි බුදුහාමුදුර අපිට කියලා තියෙනවා. කුරුල්ලෙක් අහසට පයින්නේ තටු දෙක දිග ඇරන වගේද? ඒකේ උඹත් පාත්‍රය ගන්නේ චූර ගන්නේ ඵලයන්. සුජනස කියතුනේ කැලේ ලාතන උලාකන මෝපොව්වෙක් ලාතන තියෙන තැන අනුව යන්න ASCII කැලේට නොබැදී ඉන්න ASCII පැවිද්දත් මොන දෙයකටත් බැඳෙන්න එපා. මොකද හැම කෙනාම ඒ ආයතන පද්ධතිය හදාගන්නවා. ඒ පද්ධතිය හදාගත්තට පස්සේ ඒකට වැඩ කරන එක තනිකර විභව ගන්නයි වෙන්නේ කිසිම ආශාවකටවත් සතුටකින්වත් කරන එක නෙවෙයි බදගත්ත පෙරේ ගන්න එක. ඒක බුදුජානනාංශ කියන්නේ දායකමක්. ඒක ඔය ධනිය ගෝපාල සූත්‍රයේ බොහොම ලස්සනට ධනිය ගෝපාලත් එක්ක ලස්සන මේ හොට්ලයින් එකේ කමියුනිකේෂන් එකක් කරනවා. අන්න ඒකේදී ලස්සන කියනවා මම කිසි කෙනෙකුගේ බැලේක් නෙවෙයි කැමැති තැනට ගිහිල්ලා ඉඳා කාලා ජීවත් වෙන්නේ ලාතන ඔයා විදිහට කන කන මෝපොව්වෙක් වගේ මම ජීවත් වෙනවා කියන්නේ. ධනී ගෝපාල කියන්නේ fully organized family life එකක් ගත කරන කෙනෙක්. මේ ධනී ගෝපාල මම කියන්නේ විභව දන්නාවෙන් කටයුතු කරන කියලා මිනිහ බොහොම සුභායක ජීවිතයක් ගත කරන්නේ. නමුත් මේ නගරවල පෙන්වන්න හදන ඔය ඇඩ්වර්ටයිස් වලින් පෙන්වන්න හදන ජීවිතේ තන්නේ කර විභව දන්නාවක් තියෙනවා. අල්ලපු ගෙදෙට්ට පේන්න කරනවා මිසක් ආ අන්නේ කර තියෙන්නේ අල්ලපු ගෙදරට පේන්න ගන්න එක මිසක් ඒ මිනිස්සු විඳින සැපයක් නෑ. ඉතින් ඒක දිහා බලනකොට මට එන ඇත්තටම දන්නේ නෑ. ඒ මිනිස්සු දන්නේ නෑ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එක. එහෙම නැත්නම් මේ contentment එක කියන එක දන්නේ නෑ. isolation solitude කියන එක දන්නේ නෑ. peace of mind නෑ. ඊරාමිස සුඛය අඳුනන්නේ. ඉතින් ඒකට ඒකාන්තෙම තියෙන්නේ කවුරු හරි අදපු agenda එකට වැඩ කරන එක තමයි. කරුණා කරලා ඔය හැව ගලවලා දාන්න. කලදාලම ජීවිතේ ජීවත් වෙන්න හරි. ඉවත් වෙන්න අරනකොට අපි කාගවත් එජෙන්ඩාකට වැඩ කරන දන්නවා. එජෙන්ඩාකට වැඩ කරන බව දන්නවා. හැබැයි ඒක නම්බුවට ගන්නෑ. අපි අර යාගේ මෙහායි කතාවට තමයි වැඩ කරන්නේ දන්නවා ඉතින් මේ. වන්නාට මේලෝ වෙනවා මිනා ඉන්නවා මිසක් ආ කියලා පුළුවන් තරම් බලන්න සොලිටියුඩ් එකට යනවා. මාත් එක්ක මම. අපිත් එක්ක අපි නෙවෙයි. ඒ වගේම මට එකම දෙයයි ඕන කරලා තියෙන්නේ මගේ කන්ටෙන්ට්මන්ට් එක. මගේ peace of mind නිස්සද්ද පැත්තකටලා ඉන්න එක. ඉතින් ඒක බෑ ඔය විභව තණ්හාව තියෙන එකනට ඒ තනි වෙනකොට බයයි. ඒ ගෲප් එක නැති වෙනකොට බයයි. ඉතින් යාට විවේකයක් නෙවෙයි හම් වෙන්නේ ඒ වෙලාවට තනි කම්පාලු දෝෂයක් එනවා. එහෙම නැත්නම් කන්ටේන්මන්ට් එකක් නෙවෙයි එන්නේ කොන් වෙච්ච ගතියක් දැනෙනවා. peace of mind යාට නෑ. යාට තියෙන්නේ මේ effluence දේවල් වැඩිකම ඒ කොටින් මහත්තයා ඉන්නකොට තමයි කට එෆ්ලුවෙන්සා කියලා රෝගයක් තියෙනවා කියන්නේ. ඒකට කියන්නේ එෆ්ලුවෙන්සාව. ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝගයක් තියෙනවා. ඒගොල්ලන්ට අර වැත් අල්ලන්න බෑ. විපහතන්න නැති ජීවිතයක් කිව්වහම කිසි එම් එකක් නැති නිකන් රුවලක් නැති අබලක් නැති අවරපෙත්තක් නැති ඔරුවක් වතුරේ ගහගෙන යනවා වගේ තමයි විපහතන්න ජීවිතේ. මම හිතනවා මම නරක තැන මේවා කියවන්න කියලා. ඕගොල්ලෝ ඒක අන්ට ගෙදර ගිහිල්ලා අලි අවුලක් ඇති කරගන්න. තමන්ගේ හිතෙන් එදෙන්නක දානවා කියන්නේ තමන්ගේ හිතෙන් එජෙන්ඩාවක්වත් නැහැ. තමන්ගේ හිතෙන් එජෙන්ඩාවක් කියලා කියන කාම තණ්හාව. විභව තණ්හා දෙන්නේ අනුන්ගේ එජෙන්ඩාවකට වැඩ කරනවා 16ක් විදියට. මේකෙදි තියෙන්නේ as things they are. As and when it happens you are ready. You don't know what is the next. Whatever it may be. කාම දන්නා ඉබා දන්නා දෙකේදී මේක වෙනවා. කාම දන්නා නිසා දැන් මට යම් යම් සුඛාස්වාද ලබන්න ඕනේ. ඉතින් ඒකකට මට කාර් එකක් ඕනේ. මට අරක ඕනේ. නමුත් මට afford කරන්න බෑ. ඉතින් එතකොටත් අලි අවුලක. එහෙම නැත්නම් කවුරු හරි මට බොස් ඇවිල්ලා කියනවා මට පැයට මෙච්චර ගාණක් වැඩ කරන්න. මේ පැය ගානේ මෙච්චර ප්‍රොජෙක්ට්ස් කරන්නත් ඕන. ඇය ගන්න නම් කමක් නැහැ නේ quantity නේ. මෙච්චර project කරා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කරලවත් කරන්න බෑ. එහෙ නැත්තම් කියනවා මේක වස් කරනවා ඒක නැත්තම් පඩි කපනවා අනම්මයි. ඉතින් ඒකටත් ඒත් ඒවා එතකොට අර දැන් සාමාන්‍යයෙන් අපි තමන්ගේ ස්වාමියා අර වැඩපොලේ ස්වාමියා තමයි වැඩියෙන් ආදරය කරන්න කියලා හිතන්නේ. නමුත් සම්පූර්ණ නෙගටිව් නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා මරන්න පුළුවන් නම් මරනවා, කන්න පුළුවන් නම් කන්න. එහෙම එහෙම පද්ධතියක් නේ දැන් තියෙන්නේ. ඒ විපාකන්නාව තමයි. ඉතින් ඒකෙන් ලැබෙන හැම ප්‍රොඩක්ට් එකම හැම ක්‍රියේෂන් එකක්ම හැම ප්‍රෝග්‍රස් එකක්ම long term negative. ඒ වෙලාවේ ඉතින් අපි කොහොමාරි shape කරන්න කෙරුවට කවදාකවත් දන්න නිසා සන්තෝෂ කරන්න බෑ. මේ කරන්නේත් ඉතිබන්දව දෙපැත්තෙන් පත්තු කරලා මිරිකලාල. මේක දුක දුවන්නත් බෑ. එදාට කරලා ඉවර කරපු job එකේ හරි project එකේ හරි ඉවරේ හරි ඉවරයි කියන සාන්තිය නෑ හිතට. තව එකක් මේ ඉවරණය කියලා කියන්නේ තව දෙකක් ඔලුවට වැටෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒකට ඒක නිකන් self inflicted torturing එකක් වගේ තමයි. මේක හැබැයි inflict කරන self නෙවෙයි. පිට බලවේගකින් එන්නේ. ඒකට ගොඩාක් හැබැයි ඒකම නෙවෙයි. ඒකම reverse version එකක් වෙනවා. Tamanට එතකොට සිය දිනස ගන්න හිතෙනවා. death instinct එක නන්නේ. තේරුමක් නැහැ නේ කියලා වරක් කරන්න බෑනේ. ආයේ දෙකම reciprocal යනවා. ඊට පස්සේ ඉතින් එයා මේ neurosis තමයි. එයාට කොහොමඩක්වත් බැලන්ස් මයින්ඩ් එකකින් ගත කරන්න බෑ. හැම වෙලාවෙම ඉන්නේ රූකඩේ නූලින් නූල් වලින් අදිනවා වගේ හට අදිනවා මෙහාට අදිනවා පේන්නේ නා රූකඩ නටනවා වගේ. ඊට යට ඉන්න කට්ටිය hina වෙනවා මේ සංජාතකේ නටන්නේ කියලා. සංජාතකේ නට නූල් වලින් ගසනකොට වෙන මොනව කරන්නේ. ඉතින් පේන්නේ නටනවා වගේ තමයි.